සද්ධා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කින්වත් නැති වැඩ පිළිවෙලේ භාවනා වැඩසටහනේ පළවෙනි දවසේ අගෝස්තු 2 වෙනිදා බලවෙනි කර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පාස්කරනවා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 උප්පතේජා ඝෝරනිසා කාලේන කාලං උත්ථාපේ තබ්බා කාලේන කාලං නාපේ තබ්බා කාලේන කාලං සුවකේ යෝජේ තබ්බා කාලේන කාලං සංවේජේ තබ්බාති ශ්‍රද්ධා බුද්ධ සංකල්පින් අපි මේ වගේ නීවාසිකව භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්නකොට අපි ඒ තනාව දාගන්න බලාපොරොත්තු වෙන ඒ චේතු විමුක්තිය එහෙම නැත්නම් පඤ්ඤා විමුක්තිය විවිධ ආකාරයෙන් අනුග්‍රහ කරන්න ඕනේ ඒකට අවශ්‍ය සත්පාය කරුණු සත්‍ය ලැබෙන්න ඕනේ ඒකට මුලින්ම ඉඳලා වැඩේ. එහෙම තමන්ගේ භාවනාවේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන කෙනෙකුට කළ යුතු යුතුකම් පහක් එමෙතන අනුග්‍රහ පහක් සර්වඥාන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිළිපල දේශනා කළා කියනවා ඒව තමයි සීලානුගහිතය තම කෙනාම හිතාලුත් කරගන්න ඕන සීලාචාර කරගන්න ඕන සීතල කරගන්න ඕන හික්මෙන්න ඕන එන්නේ ඒකේ අලුත් වීමක් සීලාචාර වීමක් කියනක් නැතුව චේතෝ විමුක්තිය ප්‍රත්‍යයත්‍ය සබඳුස් කරයි. දෙක සුතානුගයි කියන්නේ. වරින් වර වරින් වර සුත්තමේ ඥාන ලබන්න ඕන. සර්වඥ වහන්සේ වාගේ ලෝකිතානුකම්පාවෙන් දේශනා කරන ලද දේවල් වලට වරින් කර අනුකම් දෙන්න ඕන. ඒක මොකද කියන්නේ? යම් කිසි කෙනෙකුගේ පැටලලා කියන පටු වෙලා තියෙන මේ දෘෂ්ටිය ඍජු කර ගන්න පුළුල් කර ගන්න මේ දෘෂ්ටිය පහළ වෙන්න ආසන්න කාරණා දෙකක් සර්වඥාධිකේ සාබුණ්‍ය සාඥාණයට වැටහිලා උන්වහන්සේ දේශනා කරනවා ද්වේමේ වික්‍රේ පච්චා සම්මා දිට්ඨිය උපාදාය. මානි මට වැටහෙනවා මට හිතෙනවා කිව්වොත් හොඳයි කියලා මේ සම්මා දිට්ඨිය උපදවා ගන්න ප්‍රත්‍ය ආසන්න කර්ම දෙකක් තියෙනවා. හතරේදී පරතෝච භෝසෝ අජත්තං යෝනිසෝ මනසිකාරෝ. ඒක තමයි පරතෝ භෝසය. පරතෝ භෝසය කියන්නේ පිට කෙනෙකුට අහුන් කන්දී. ඒ කියන්නේ ඔක්කොම දේවල් අහුන් කන් දෙනවා කියන්නේ තමන් බලාපොරොත්තු වෙන පෙතේ මාර්ගයේ ඉස්සරහින් ඉන්න කෙනා නැත්නම් තමන්ට වැඩි ඉස්සර ඉන්න කෙනෙක් කියන දේ අහනවා. ඉතින් අපි යන තේ ඉස්ලාම පහළට කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි සම්වචන. උන්වහන්සේගේ වටනා සාසනය පවතින්නේ දේශික ශ්‍රාවක සම්බන්ධතාවයෙන්. අපි සියලු දෙනාම සර්වඥාන්සේගේ ශ්‍රාවකයෝ. ඉතින් අපි වරින් වර වරින් වර ඒ ශ්‍රාවක tattwය අහුම්කන්දේ බව, භෞසුක බව, අසුමිරු බව ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒකට අපි කියනවා සුත්ත ඥාන ලබා ගැනීමට. පොතේ ධර්ම කියලා කියනවා. ඉතින් ඒ නිසා තීන ක්‍රමය තමයි බණ අහනවා කියලා අපි සිංහලෙන් කියන්නේ. ඒ නිසා සුත අනුග්‍රහිතය අවශ්‍යයි. ඊගාට කියන සාකච්ඡානුග්‍රහිතය. සාකච්ඡානුග්‍රහිතය කියලා කියන්නේ කියලා දීපතායන කියලා දීපති ප්‍රතිපදාව අනුව කටයුතු කරගෙන යනකොට සාකච්ඡා කරලා ඒ ගැටලුව විසඳ ගන්න ඕන බුද්ධිලික මට්ටමේ. ඒක සාකච්ඡානුග්‍රහිතය කියනවා. එන්නේ තුන නැවත නැවත අලුත් වෙන කෙනාට විතරයි සමතනුග්ගහිතක් විපස්සනානුග්ගහිතකට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නැත්නම් යාට එතකොට අර සමතයේ හිතේ තැම්පත් ගතිය ඒකෝදි භාවයේ ජීවුණක් අපේක්ෂා කරනවා. විපස්සනාවේදී ඇත්ත ඇකිය කියන දැක ගැනීම ධර්මතා පොදු ලක්ෂණ වශයෙන් අනිත්‍ය දුක්ඛනාත්ම වටහා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතනදී මේ කෙරෙන සුතානුග්‍රහිතක අනුග්‍රහිතයට කරන අනුග්‍රහයක් තමයි මේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් අපි මේ වැඩපිළිවෙල පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවට මේ ප්‍රස්තාව ලබා ගන්නවා. හුඟක් වෙලාවට මගේ අත්දැකීමේ හැටියට මට පුරුද්ද තියෙන්නේ එවැනි ධර්ම දේශනාවක් දිකින් දිගට දේශනාවලියක්සේ දේශනා මාලාවක්සේ පැවැත්වීමෙන් අපිට මේ නවකයන් සහ ප්‍රවීණයන් දෙකොල්ලම ක්‍රමයෙන් ගැඹුරකට බස්සගෙන යන්න පුළුවන්. එනිසා මේ වගේ වැඩමුළුවක් අම්බෙච්චා අපි කරන්නේ එකම තේමාවක එකම මාතෘකාවක් නැත්නම් එකම සූත්‍රය කියලා කියමුකෝ. මාතෘකාව තියාගෙන දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික ඒ සූත්‍රය විග්‍රහ කරමින් ඉදිරියට යන්නේ කාට. මේ සැරේ මේ ගමනට ඉස්සලා අපි මත විමසුමක් කරා මේ භාවනා කරන පරිශ්‍රයේ පිරිසෙහි කැමැත්ත මොකක්ද කියලා ඒකට මම සූත්‍ර කීපයක් නම් සඳහන් කළේවා තිබුණා. ඒකෙන් මම තෝරාගත්තා ආශිවිසෝපම සූත්‍රය. ආශිවිසෝපම සූත්‍රය කියන එක අපේ පළවෙනි ධර්ම සංගායනාවට වාඩි වෙච්ච සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අඩංගු කරලා තියෙන්නේ මේ සංයුත්ත නිකාය කියන පොතට. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මේ වගේ පොත් ටිකනිකාය ටිකනිකාය මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය සංයුත්ත නිකාය කුද්දක නිකාය කියලා පොත් පහක් තියෙනවා. නැත්නම් පොත් කණ්ඩායම් පහක් තියෙනවා. ඒ කණ්ඩායම් පහේ සංයුක්ත නිකායේ සූත්‍ර 8000 ගණක් විතර තියෙනවා. ඒව මේ සංයුක්ත කරලා එකතු කරලා හදපු දේවල්. ඒ කියන්නේ එකම මාතෘකාවක් නෙවෙයි විවිධ මාතෘකාවලදී විවිධ පුද්ගලයන් විවිධ තැන්වලදී සර්වචනාන්තයේ විසින් දේශනා කරන ලද්දේ. මේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා පුළුවන් තරම් ඒවා ගැට ගහන්න පටන් ගත්තා 10 10 මිටි වලට 15 20 මිටි වලට ඒකල වල වර්ග කරලා ඒ වර්ග කරනකොට එක මාතෘකාවට පුළුවන් තරම් කිට්ටු කරනවා. ඔය බුලත් කඩාගෙන ඇවිල්ලා මැස්ස කොටුවෙන් හැන්දාවට බුලත් ගෝණු කරනවා කියන එකක් කරනවා. කනකොළ වෙන් කරනවා, හොඳ කොළ වෙන් කරනවා, ලොකු කොළ පුංචි කොළ තුවාල වෙච්චිවා වෙන් කරලා තමයි පෙළක පොල්ට ආරී. අනිවාර්ය තේරීමකදී සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේක දාලා තියෙන්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ කියන පොත් මිටිය ගත්තාම ඒකේ පොත් පහක් තියෙනවා. එතකොට මේ ඒ පොත් පහේ පොත් පහට සංයුත්තනිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගීය එක එක එක එක නම් කියනවා. දැන් මේ සූත්‍රේ කාට හරි පොත පෙරලා බලන්න ඕන නම් යාට සිද්ධ වෙනවා සංයුත්තනිකාය හතරවෙනි පොතට යන. හතරවෙනි පොතේ සලායතන සංයුත්තේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ආයතන 6 පිළිබඳව කතන්දර තමයි ඒකේ තියෙන්නේ. සලායතන සංයුත්තේ තියෙනවා ඇතුලේ සලායතන වර්ගය කියලා එකක්. ඒ සලායතන වර්ගය තුන මේ ආශිවිශෝපම වර්ගය කියලා තව සූත්‍ර 10ක්. මොකද මේ සූත්‍ර 10 මුලටම තියෙන්නේ මේ ආශිවිශෝපම සූත්‍රය. ඒසයි සූත්‍ර 10ටම නම දීලා තියෙන්නේ ආශිවිශෝපම වර්ගය කියලා. මේ සූත්‍ර 10ම තමයි කිංසුකෝපම සූත්‍රය කියන්නේ. ඒක තමයි අපි විනිපෙක් වලින් නෝට් කරන්නේ. නිසා ඒ අතර සමාන්තරකම් තියෙනවා. කොමාරි මේ ආයතන 6 පිළිබඳවයි ඉගැන්වීම කරන්නේ. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය පිළිබඳ විස්තර කතා. පළවෙනි ආර්ය සත්‍ය පිළිබඳ විස්තර කතා නමුත් ඒ දුක්ඛ සත්‍ය විස්තර කිරීමේදී අතනෑරම ඒ දුකට හේතුව පෙන්වා දීමට ගුණයක් ඇති කළ දෙනවා. ඉරක් අඳිනවා. ඒ හේතුව නිසා මේ සලායතන පහළ වෙනවා නැත්නම් දුක පහළ වෙනවා. මේ හේතුව නැති කෙරුවොත් හේතුව නිරුද්ධ කෙරුවොත් හේතුව ක්ෂය කෙරුවොත් හේතුව වැය කෙරුවොත් නිරෝධ සත්‍ය වැටේ. තුගිනියරි සත්‍ය වැටේ. ඒ තුගිනියරි සත්‍ය මේකයි කියලා වටහා ගත්තට පස්සේ ඒක නා ඒ වටහාගත් දේ සාක්ෂාත් කරණය කරගන්න, බුද්ධියට හින්න කරගන්න, තමන් තුළ ඒක වශී කරගන්න නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පෙළඹෙනවා. එතකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියලා ඔය වැඩ පිළිවෙල අපිට චතුරාර්ය සත්‍ය වශයෙන් අපි ලීජර කටපාඩම් කරගෙන කියනවා. ඉතින් මේ සූත්‍රවල තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය කියන එක හොඳට විස්තර කරලා පෙන්නන එකයි. ඒ ආශිවිසෝපම සූත්‍රයට ඒ නම වැටලා තියෙන්නේ අපි ඔය අද දවසේ මාතෘකාට ගත්ත ඒ pāli පාඨය අනුයි චත්තාරෝ මේ භික්කවේ ආශිවිෂා බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා මිනිස්සෙක් එනවා ඒ මිනිස්සයා මැරෙන්න අකමැති ජීවත් වෙන්න කැමැති ජීවිතු කාමෝ මරිතු අක න මරිතු කාමෝ සුඛකාමෝ නො දුක්ඛ දුක්ඛකාමෝ සැප කැමැති දුක අකමැති කෙනෙක්. ඒ මනුස්සයාට කියනවා මේ හතරක් වූ ආශිවිෂ වර්ග තියෙනවා කියලා. ඒක උග්‍ර විෂසහිත සර්ප කුල හතරක් තියෙනවා කියන්නේ. මේක කඳ පිරිතෙක් කියන්නේ. කඳ පිරිතෙදි විෂ සතුන් වර්ග හතරකට බෙදෙනවා විරූපක්කේ මේ මෙත්තම් මෙත්තම් ඒරාපතේ මේ චබ්බ්‍යාපුත්තේ මේ මෙත්තම් ආදි වශයෙන් ඒ ඒ වගේ විශේෂ පහතරක් සර්වඥයන්ගේ හඳුනගෙන තියෙනවා. දැනට තුනක් විෂ පිළිබඳ ශාස්ත්‍රය දන්න වෛද්‍ය විද්‍යාවේ ඒ ප්‍රතිවිෂ හොයනකොට කාබු සතාවම ප්‍රතිවිෂ හොයනකොට ප්‍රතිවිෂ જાති හතරක් හඳුනගෙන තියෙනවා. ඒ වර්ගයේ සතා හඳුනගත්ත පස්සේ ඒකේ ප්‍රතිවිෂ මාර්ගයෙන් තමයි ඒ වෙදකම කරන්නේ. සර්ප වෙදකම කරන්නේ. ඉතින් මේ සර්වචනාන්තේ එදා ඒ දේශනා කරපු සර්ප විස જાති හතරක්. ඇත්තටම සර්ප විසම නෙවෙයි ගෝනුසු ආදී සත්තුන්ගේ විසත් මේකට තියෙනවා විස වර්ග හතරක් තියෙනවා. ඉතින් මේ විස වර්ග හතර තියෙනකොට එතෙන්ට මිනිස්සේ කාවට පස්සේ මේ පුද්ගලයාට මතක් කරලා දෙනවා ඉමේති අම්බෝ ගොරිස පින්වත් පුරුෂය ඉමේති චත්තාරෝ ආශිවිසා මෙන්න මේ හතරක් විශ්ව සර්පය හතර දිනක් කියේ. උග්ගතේජ උග්‍රතේජය කරීම ගිනි ගන්න විෂක් තියෙනවා. ඝෝර විෂ ආශි විෂ කියන්නේ ඝෝර විෂ කියලා. ඝෝර විෂ උග්ගතේජ ඒ සර්පයේ තියෙන දරුණුකම පෙන්වන්න යොදන වචන. ආශි විෂ උග්ගතේජ ඝෝර විෂ උඹට තියෙන්නේ කාලේන කාලං උපට්ඨාපේකප්පං උත්හා වේලා. මුඹට වරින් වර මේ සර්පය හතර දෙනා නිින්දෙන් නැගිටවන සිද්ධ වෙනවා. වරින් වර මේ සර්පය හතර දෙනා නාවන්න සිද්ධ වෙනවා. වරින් වර මේ සර්පය හතර දෙනාට කිරිපොවන්න සිද්ධ වෙනවා. කන්න බොන්න දෙන්න සිද්ධ වෙනවා. වරින් වර මේ සර්පය හතර දෙනට බුදියන්න සිද්ධ වෙනවා. කියලා එයාට ඒ සර්පය හතර දෙනා හඳුන්වා දෙනවා. හඳුන්වා දුන්න පස්සේ මේ මතක් කරලා තියෙනවා ඔබ මේ කට්ටිය නැගිට්ටවට ඔබ මේ කට්ටිය නාවල කවල කරලා බුදිය ගත්තට මේ එකෙක් හරි කිපුණොත් මේ හතර සර්පය හතර දෙනාගේ එකෙක් හරි කිපුණොත් දෂ්ට කරොත් මාරාන්තික වෙනව නැත්තම් මරණාන්තික දුකකටපත් වෙනවා. ආයේ මොනවාක් බලන්න ඉඳ තියලා නෙමෙයි සද්දස්ත කිරොත් එතනම මරනවා. එහෙම නැත්තම් ලැබෙන දුක මාරණාන්තිකයි. ඒ තරම උග්‍ර විසයි මේකෙන් කෝකක් කිපුණත් එච්චරයි. කියලා මේ හතර දෙනාගේ උපස්ථානේ බාර නාගයෝ විශේෂ සර්පයෝ විශකුරු සර්පයෝ උග්‍ර තේජ සහිත සර්පයන්ගේ මේක බාර දෙනවා. ඉතින් මේ චිත්‍රයේ සර්වචනාංශය ඇඳලා සූත්‍රයේ පසුකොට සිරි සඳහන් කරලා තියෙනවා මම මේ උඹලට උපමාවක් කිව්වේ මේ සර්පය හතර දෙනා තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම හතර. ඒ නිසා සැප කැමැති දුක අකමැති මරණය කැමැති අකමැති ජීවත් වෙන්න කැමැති කෙනෙකුට හඳුන්ලා දෙනවා මේ ශරීරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සර්පය හතර දෙනෙක් මේ හතර දෙනා බුදේම නැගිටවන්න ඕන. දෙසිමියා නාවන්න ඕන. මෙයා කවන්න ඕන. දෙසිමියත් එක්ක බුදිය ගන්න ඕන. ඉතින් මේකම පන්දවසල මරණ කම්ම වල තියෙන අනිවාර්ය යුතුයකම. මොකද මේ එක එක් හරි කිපුණොත් මේ සර්පය හතර එක එක් හරි කිපුණොත් ඒ කෙනාගේ දෂ්ට කිරීම කොච්චරද කියනවනම් මරණාන්තික දුක්කටපත් වෙනවා. නැත්නම් මරණයටපත් කියලා මේ මිනිස්යාට කියලා දුන්නා. ඉතින් එතකොට මේ කියාදීම සුභ පණිවිඩයක්ද අසුභ පණිවිඩයක්ද කියන එක ප්‍රධාන ප්‍රශ්නය. මේ වගේ රටක ඉන්න මේ වගේ රටක හැදිච්ච කෙනෙකුට මේ මහා කාලකන්‍ය අසුභ පණිවිඩයක්. මොකද මේ රටේ මේ ශරීරේ නැගිට ඕන හැටි මෙවන් නාවන්න තියෙන විවිධ උපකරණ සහ දේවල් මේක කැවිල්ලන්න තියෙන ආහාර වර්ග මේකත් එක්ක බුදියන්න තියෙන සැප පහසුකම් ටිකට තමයි මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ. සුපර් මාකට් එකට ගියාම පේනවා මේක නාවන්න ඕන නම් කොච්චර જાති මේකට තියෙනවද කියලා. කවන්න ගියොත් ඔන්නම් ඉතාලි කෑම නැත්තම් චීන කෑම නැත්තම් ලංකාවේ වත් හොයාගෙන මේගොල්ලෝ කනවා. ඕන තරම් දෙයක්. බුදියන්න ගියාම තියෙන කොට්ට මෙට්ට ඇඳ ඇතුළේදී හැමදාම හද හදා පිටලපොට දාන. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම මේ කිරිපොන්නේ සර්පේකුටයි මේ නාවන්නේ සර්පේකුයි මේ ඇඳ උඩ සැප පහසුවට නලවන්න හදන්නේ සර්පේකුයි උදේ පාන්දර නැගිටින්නේ සර්ප ගොඩකටයි කියලා. ඒක මහා කාලකන්ණි මුස්පේන්තු නොකෑමනා දහපදුර කතාවක්. ඉතින් සර්වඥාන්සේ කියනවා අර විදිහට සර්ප ටික හඳුන්වා දීලා මේ මනුස්සයාට කියනවා නුඹ සුදුස්සක් කරපන් කියලා. කියන්නේ මේ අරක කරපන් මේක කරපන් කතාවක් නෑ. ඔබ මේක දැනගත්තට පස්සේ සුදුස්සක් කරන්න කියන. ඉතින් මම හිතුවා අද මේ පරිච්ඡේදය අද දවසේ ධර්ම දේශනාවට ඉස්සරහින් තියාගන්න කියලා. ඉතින් මේකෙදී මේක බටහිර රටක කාමභෝගී රටක එවැනි පරිසරයක හැදිච්ච කෙනෙකුට මේක ජීව ගන්න බැරි පණිවිඩයක්. නමුත් ආසියාවේ හැදිච්ච බුද්ධ ධර්ම දන්න කෙනෙක් බුදුහාමුදුරුවෝ කියපු නිසා අහක දාන්නත් බෑ. බුදුහාමුදුරුවෝ අපිට මේ තියෙන දුක මැදුවට මෙව කියලා බය කරන්න හීනෙන් බය කරන්න කියපු කතාවකුත් නෙවෙයිනේ. ඉතින් මේ දෙක අතර මැදට අතුවාචාර්ය වහන්සේලා ඇවිල්ලා අතුවාචාර්ය වහන්සේ උත්සාහයක් දරලා තිනවා මේ ජවනිකාව රූපාකාරයෙන් නිදර්ශනාකාරයෙන් පෙන්වලා දෙන්න කෙනෙකුට මේ කාරණාවට බය වෙන්නේ නැතුව මේ දේට අවමංගලිය කියලා ගැට කර දාන්න නැතුව මේකට ගැටුමක් ඇති නොකරගන්න මේකත් එක ප්‍රතික්‍රියා නොකරගන්න උදාහරණයක් දෙනවා රජු රජු යුද්ධ කරනකොට රාජ්‍යවල සමහර විටක හතුරු රාජ්‍යවල සෙබළු ජීවග්‍රහයන් අල්ලගෙන ඉන්නවා. අවිල් රජුරෝ හිර හිර කරනවා. එවැනි මංකහරන හොරු කණ්ඩායම් වශයෙන් අල්ලගෙන ඉන්නවා. හිර කෙරුවට පස්සේ ඒ යුද හිර කරුවන් මම පහරන්නම් ගිනාට උන් ඇත්තටම මම පහරුවාද නැද්ද කියන රජුරෝ දන්නේ නැහැ. හැබැයි මේ කණ්ඩායම මම පහරන හොරු කල්ලියක් බව නම් ප්‍රසිද්ධයි. ඒකම අල්ලගත් රටේ ඉන්න සෙබළු රස්සාවක් නැතිකමට යුද බිමට ගියාද ඇත්තටම රජුණාට යුද සටන් කරුවාද ඇත්තටම රජුණාගේ සෙබළු මැරුවාද කියන්නේ රජුරෝ දන්නේ. ඒක නිසා සාමාන්‍ය සාධාරණ සලකන රජ කෙනෙක් කියයි මරන්නේ නැහැ. ඉර කරලා තියෙන හැබැයි උන්ට මැරෙන්න වැඩ ටිකක් කරලා තියෙනවා. මැරෙන්න ඕනේ දේ කරනවා. ඉතින් ඒකකොට ඒ රජුරෝ මේ මිනිස්සෙක් කියලා දාලා එයාට කියනවා උඹට තියෙන රාජකාරියක් මේ ශාර්පිය හතර දෙනා රැක බලගන්න. කියන්නේ යා මහරාන්තික විසයි කියලා. ඉතින් මේ පුරුෂයා ඉම්රජුරු මඩේතුකීදී මරන්න නැතුව මේ ශාර්පිය දුන්නා. ඒ ශාර්පිය එකෙක් ඇවිල්ලා දකුණු බාහුවේ අතේ වෙලිලා ඔළුවට උඩින් පෙනේ කුඹගෙන සූ සූ සූ සූ ගා ඉන්නවා. තව කෙනෙක් වම් බාහුවෙන් ඇවිල්ලා ධර්මේ දාගෙන උඩින් පෙනේ පුම්බ පුම්බ ඉන්නවා. එක්කෙනෙක් බෙල්ල වටෙන් ඇවිල්ලා ඉස්සරහට පෙනේ පුම්බගෙන ඉන්නවා. තව කෙනෙක් බඳ වටේ වෙලිලා පිටිපස්සෙන් පෙනේ පුම්බ ඉන්න තිබේ මං හිතනවා මම දැන් ඉස්සර දෙවියෝ වගේ කොච්චර තේදවත්ද කියලා අර නයි හතර දෙනා ආභරණසේ සලකලා මම එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා ඉතින් ආඩම්බර වෙලා දැන් මේ හිරක් කුගේ ඉන්නවා. එතකොට මේ පුද්ගලයා පිළිබඳව හිත ඇති කෙනෙක් ඇවිල්ලා කියනවා පුතෝ ඔය හතර දෙනා ඊශ්වර දෙවියන්ගේ කරේ ඉන්න අර්ථය වගේ තමයි. හැබැයි කිපුණොත් ඔය හොඳින් ඉන්න වෙලාව හොඳයි කිපුණොත් එකෙක් පහර දුන්නොත් මැර. ඒ නිසා ඔබ ක්‍රමයක් හොයාගන්න ඕන මේ හතර දෙනාගෙන් ගැලවෙන්න. හැබැයි තරහ කරලා ගැලවෙන්න බෑ. තරහ කරපු ගමන් ගන්න. ඒ වගේම ගැලවුණාට ඔබ ඉන්නේ හිරකේක. ඒ නිසා මේ හිරකෙන් බයින්නත් ඕන. ඒ නිසා පුළුවන් නම් නැත්තම් සුදුසුසක් කරපන් කියන. මේ හතර දෙනාගෙන් ගැලවෙන සුදුසුසක් කරපන් කියන එක. ඉතින් ඔය ටික තමයි සුද්ධ අපේ ලංකාවට කෙරුවේ. අපිට ගැහුවේ නෑ. අපිට කුඩු ටිකක් දුන්නා, අරක්කු ටිකක් දුන්නා, තුවක්කුවක් දුන්නා, දීලා කිව්වා දැන් උඹලා මරාගෙන ඉන්නයි. අපි මැරුවේ නෑ. ඒ නිසා මට මතක ආර්ථික විද්‍යාව දකපු මේක තියෙනවා බටහිර ජාතිය අපිට මොකද්ද කරේ ඉස්සෙල්ලා තෝක්කෝ දින වෙඩි කිව්වා. වෙඩි පොරවද අපේ කට්ටිය නිදහසින් හටන් කරාට පස්සේ ඒගොල්ලෝ තුවක්කෝ අපිට දීලා කිව්වා උඹලා දැන් වෙඩි තියාගන්න ඉල්ලයි කියලා. හැබැයි වෙඩි තියාගන්න බලන්න කියලා. අරක්කොද බෑරුන් ටිකක් ඇරියා. හරි රසයිනේ සුන්දර පානේ බීපල්ලා කියලා. ඒ කියන්නේ මේ සුරාවත් එහි රසයත් නොදන්න මරි අමන ජනතාව ඒ ගැන දොස් කියනවා. රස දන්නේ නම් කවදාක සුරාවේ නරකක් කියන්නේ. ඔක තමයි අපිට සුද්දව ගන්නකෝ සොලෝටි. ඉතින් අපි දැන් සුරා බොනවා. බොම් වැඩගත්තත් බොන්නේ ඔවා පොඩි කට්ටිය නෙවෙයි. බීලමැල්ල යනවා. ඒකේ පුරුදු කැක පුරුදු ටිකක් අපිට දීලා ගියා. හරියටම රජුරෝ යුද්ධ සිබලුන්ට දිනකාරයෙකුට කරන වැඩේ තමයි අපිට කරලා තියෙන්නේ. ඉතින් අපි අර ඔක්කොම ආඩම්බරයට බොන මිනිහ හරි සෝෂල්. දුන්නති මිනිහ කොංග සෝෂල් නෑ කිය. යුදහරම සතන් උපක්‍රමකම දන්නේ නැත්තම් මොකද කියන්නේ නෝන්ජලයි කියන්නේ. ඒක නන්දෝ ඉතින් මේක පුළුවන් තරම් ඉගෙන ගත්තට පස්සේ දන්නේ. සටන් කොකම කෙරුවා උගන ගත්තට පස්සේ හතුරෙක් නැත්නම් ඌ කරන්නේ අම්මටයි තාත්තටයි දාන වෙන මොනෝ කරන්නේ ඉතින් බොක්සින් බෑග් එකකට ගන්නේ අම්මයි තාත්තයි තමයි. ඌ පුරුදු කරපු දේ පරීක්ෂා කරලා බලන්න දරන්නේ. එහෙම නැත්නම් පන්ති ගුරුවරට ගන්න. මේ දෙල්ලම තමයි ඔය නිදර්ශනයක් වශයෙන් මම මේ කියන්නේ තරහ වෙන්න එපා මාත් එක්ක. මේ දෙල්ලම තමයි මේ හතරමහා භූතයන් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ කට්ටිය පේන්නේ හරියම ලොකු දෙයක් වගේ ලොකු කොහොසත්කමක් වගේ ලොකු හැකියාවක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි එකතු කරනවා එකතු කරන්නේ මේ අපි අර එක බීජයකට කියනවා හතර මහා භූතයන්ව කවන්න එහෙම නැත්නම් අපි හටන් කරනවා කියලා කියමු අපිට පරිවැඩි කරන්න ඕනේ නිලය වැඩි කරන්න ඕනේ අහවල් අයිතිවාසිකම් දෙන්න දුන්නාට පස්සේ මොකද කරන්නේ වැඩි එක ගොඩනවා ඒ කවදාකවත් ආර්ථික දෙයකට යොදවන්නේ දරුවන්න දෙන්නේ නැහැ කොරේ සොට්ටු දානවා එක්ක බොනවා. ඉතින් ඒ නිසා පඩි වැඩි කරගෙන වැඩි කරගෙන කරන්නේ හොඳ කැපෙන පිහකින් යන ගන්න වැඩක් තමයි. ඉතින් මේක ඉච්චර මේ බුදුහාමුදුරනේ කාලෙදී විලුණුහම හිතාමතා කරපගන්නේ අද සමාජෙත් එක්ක. අපි මේ හතර මහා භූතයන් කිරිපෝන එක තමයි කරන්නේ. හැබැයි එක එක කිපිච්ච දවසේ වාතමාරු ආපු දවසේ කොර වෙලා දඬු වෙනවා. ඒකට කියනවා අංශභාව කියලා. එහෙම නැත්නම් ස්නායුම රෝකාපු දවසේ මොලේ පැත්තක් ක්‍රියාත්මක කරන්න කියලා. මොන්න සෙල්ලමක රෝකක් හදන්න බෑ. ඉතින් මිච්ඡද කවල බෝල හදපු මේ එකකින්වත් මනේ මම උඹ කැව්වා උඹ පෙව්වා උඹ මගේ මං කින්දේ අහපන් කියලා මොන්නම අනුකම්පාවක් නැහැ. නමුත් සනීප වෙච්ච ගමන් කරන්නේ ආයෙත් ඒගොල්ලන්ට නාවනවා, කවනවා, පෝනවා, උපස්ථාන කරනවා නොකර බෑ. ඉතින් ඒක නිසා සරුවත් සංසේ සඳහන් කරන මේ හතර මහා භූතයන්ට ගණක් තමයි මේ ආශිවිස සත්තු හතර දෙක. එතකොට යා රජ්ජුරෝ නොමර හතුරට කරන්නේ මැරෙන්න උපක්‍රම සකස් කරලා දෙනවා. ඔබ මේ හතර මහා නායෝ අරස කරගන්න කියලා අර පරිත්‍යා ඒක ආඩම්බරයට ඇඟේ පලන ගන්න. ඒක හරියට කියන්නේ මණ්ඩල කියලා කියන්නේ. ධාරණ මණ්ඩල කියලා. අපි අර නැට්ටුව අඳිනකොට ඔය සර්පයන් වගේ උරේ බැඳ ගන්නවා, බෙල්ලේ බැඳ ගන්නවා. අදගත්තට පස්සේ ඒ උඩ නැට්ටුවන්ගේ ඔක්කොම තියෙනවා. බැඳගත්තට පස්සේ හරියට දෙදවත්. නිකන් සාමාන්‍ය අඳුන් නැතුව නටනවා වගේ නෙවෙයි. අර ඇඳ කුට්ට බැඳගත්තට පස්සේ හරි පෙනුම. එනික අර මනසට හිතනවා මට මේ නාගයෝ හතර දෙනා ලොකු දෙයක්. ලොකු ලස්සනක් ලොකු අලංකාරයක් මම දැන් ජීව දෙයියෝ වගේ. පටේට නාගයෝ කරකිනවයි කියලා කරේ පරදවගෙන ඉන්නේ. ඒකට මිනිස්සු කියලා කියනවා මිනිස්සු උන් නාගයෝ හරි විසයි, ගෝර විසයි. බොහොම ඉන්නකම් හොඳයි කවපන් නාවපන් බෑ. පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් අනුකම්පා විරේකයි. ඒ නිසා මේකටම සම්බන්ධ නැහැ. නමුත් සර්වඥාන්සේ සඳහන් කරනවා බත් පිටක් කරගෙන කනකොට බත් පතක් කරගෙන කනකොට පිටක් පිටක් ගාහානේ මෙනෙහි කරන්න කියලා පටිසංඛා යෝනිසෝ පින්ඩ පාතම් පරිසීවා සංඝයානම් ඉතින් කවුරු හරි තම්බලා දෙන බතක් පින්ඩ පාතට ගියාම හම්බෙන දෙන්නේ කන්නේ බුද්ධ භෝගේනේ ඒක වළඳනකොට කියනවා සිහි බුද්ධියෙන් යුක්තව මේ පින්ඩ පාත පිළ වළඳපන් නියම දවාය මේක මේ ජවයේ වඩන්න කණ එකක් නෙවෙයි න මදාය මදේ වඩන්න කණේකුත් නෙවෙයි නේව දවාය නමදාය න මණ්ඩනාය ශරීරයේ මණ්ඩනේ පිද්ද කරන්නේකුත් නෙවෙයි නැ විභූෂණාය කට්ස් පෙන්නන්න ගට්ස් පෙන්නන්න මස් පිටු පෙන්නන්න කණිකුත් නෙවෙයි යාවදීව යා භ්‍රමචර්ය අනුග්‍රහය භ්‍රමචර්ය අනුග්‍රහය පිණිසයි මේ කරන බණ භාවනා කරගෙන යන්න ඕනේ ශක්තිය සඳහා පමණයි ඉපදුණු බඩගින්න නතර වෙන්න බග බලා ගන්න. නමුත් කාලා කෑපතරුව ගහදා ගන්න එපා. මේ විදිහට මේ මේ හතර දිනකට කවනකොට මේ ආශි විෂ හතර දිනකට කවනකොට මතක තියාගන්න කියනවා මේ කණේක ආඩම්බරයේ පිණිසවත්, ජවයේ පිණිසවත්, මදේ පිණිසවත්, මණ්ඩලයේ පිණිසවත් නෙවෙයි නොකා බැරි නිසා කන. ඒක හරියට තේරුම් ගන්නකොට කියන්න තියෙන්නේ මුගදෙනේ ඛණ්ඩ ජීවත් වෙනවා. ඒකට දිගේ සැලසුම් නැවොත් අද ඩිනර් එකට යන්න දෙනවා හෙට බර්ත්ඩේ පාටි එකට යන්න දෙනවා ආයෙත් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න තියෙනවා කණ්ඩම තමයි සැලසුම තියෙන්නේ වෙන මොකක්වත් නැහැ වෙන විදිහකට කරන්න ඕනේ තව භාවනා කරන ජීවත් වීම සඳහා යන්තම් උලා කාලා ජීවත් වෙනවා ඉඟා කාලා ඒකයි මේ වගේ තැනකට ආවම මේ කවුරු හරි සම්බල දෙන්න බතක් කන්න කියලා කියන්නේ අපිට ඕන විදිහට දුණු දාන්න බෑ අපිට ඕන විදිහට ටෙම්පරාදු කරන්න බෑ තොගේට උයනවා පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් ඉතින් ඒක පේන්නේ අපිට මහා කරදරයක් වගේ ඉදිරිය යන්නේ කවද්දද මේ අජිනමොටෝ ටිකක් දාලා රස කරලා කන්න. උම්මලකට ටිකක් දාලා රස කරලා මොකද ඒකෙන් තමයි අර මණ්ඩනේ ධාරණේ ඔක්කොම ලැබෙන්නේ. ඉතින් මේ කෑම ටිකේ ඉඳලා හැම දැනකදීම සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ නයි හතර දිනා නැතුව බෑ. හැබැයි දැනගන්නේ ඔය දෙන්න ඔය එක එක හරි කිපිච්ච දවසේ උඹට ගොඩ එන්න බෑ. ඔය මොන වෛද්‍ය විද්‍යාවක් තිබ්බත් ලෙඩ වෙනවා කියන එක වලක් කරන්න මේ ලෝකෙ නැති පුළුවන් කමන්නේ. මොන වෛද්‍ය විද්‍යාව තිබ්බත් පයසට යනවා කියන වලක් කරන්න දෙයක් මේ ලෝකෙ නැහැ. මොන වෛද්‍ය විද්‍යාව තිබ්බත් මැරෙනවා කියන වලක් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කියන්නේ මේ හතරමහා භූතයන් අපි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරමහා භූතයන් අපි. ඒ නිසා උඹ මේ ආඩම්බරයක් කරගන්න එපා. මට රාග නීති නිසා තන්නේ යන්න බෑ. මට මේ හතර දෙනා බලා ගන්න. ඔබ જાතියක් පැතුවා නම් පැතුවේ හතර දෙනා තමයි. જાතිය ලැබුණාට පස්සේ පිටකැතුනට පස්සේ ওই දින ඔකට වෛර කරලා බෑ. හැබැයි මේ වගේ උග්‍ර විෂ සහිත මේ හතර මහා භූතයන් ආඩම්බරයක් කරගන්න එපා. ඒක මණ්ඩනයක් කරගන්න එපා. ධාරණයක් කරගන්න යන්න එපා. විභූෂණයක් කරගන්න යන්න එපා. යපියම් කියන එකයි මේ අපිට සාමාන්‍යයක් ගන්න තියෙන අදහස. ඒක වුණත් දිරවන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. දිරවන්නේ කියලා කියන්නේ මොකද අපිට හිතෙන්නේ හොඳට කන්න බොන්න තිබිලා මේ ඇඟතර කරගත්තොත් ඒක පොහසත් කරන්නේ කන්න බොන්නේ නැති ඇඟ කෙච්චුනොත් ඒක දුප්පත්කම නොලැබීම කරුණේ කාලකන්නිකම කියලා හිතනවා. ඉතින් ඒක නිසා මෙතනදී ජීවත් වෙන්න කනවද කණ්ඩ ජීවත් වෙනවද කියන දෙක අන්ත දෙක. අපිට අවශ්‍ය කියලා තියෙන බ්‍රහ්මචර්යයක් විතර. ඒ ආහාර අවශ්‍යයි, අතරමහා භූතයන් අවශ්‍යයි, මේ කය අවශ්‍යයි. අන්න එතනදී අන්නේ ඒ මුවාවට ඒ ඒ ආකාරයට මේ කය කොහොමද නලත්තු කරන්න කියන එක කිසිම පුතඥයෙකුට මොනම තාලෙන්වත් තේරෙන්නේ නැහැ. එක්ක පුතඥයා අමසුකල්ලි කාණුවෙට වඩනවා, එක්ක අත්තිකිලම කාණුවෙට වඩනවා. කර්මසුකල්කාන යෝගය කියලා කියන්නේ ඇහැට පුළුවන් තරම් රූප පෙන්වීම පෝසත්කම වශයෙන් සලකනවා. පුළුවන් තරම් ශබ්ද ඇසීම පෝසත්කම වශයෙන් සලකනවා. ගන්ධ රස පහස වැඩි වැඩි වෙන්න වැඩි වැඩි වෙන්න හොඳයි කියන එක තමයි කාම සුඛය කියලා කියන්නේ. ඒක ඇදී ගැනීමට කාම සුඛල්ලි කාම යෝගී කියලා කියනවා. සමහරු කියනවා මම කාලා කියනවා මට ඇති නිසා මම ශරීරයට ආහාර නොදී සැප නොදී ජලය නොදී බෙහෙත් නොදී දැඩි වෘත රකින්න. සරුවචනාංශේ බුදු වෙන ඉස්සරහ දෙකම කරා. කම්මේසෝරම්මේ සුබ කියන මාලිගාවල හිටියා. සුරංගනාවිය වගේ ප්‍රස්ථායිකාව හිටියා. ලෙඩ්ඩු මහල්ල මල කඩක් තකින් නැති වෙන්න ලස්සන හදලා තිබ්බා. නමුත් එළියට ගිය ගමන් අය අවුරුද්දක් බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන මට්ටම යනකම් ශරීරෙට කුෂ කරා. ඒක කාටවත් කියන්න බෑ බුදු දහමෙන් අත්දකින්න නැතුව මේ අපිට හිත සන්තෝෂයෙන් බණ කියනවා කියලා. ඒක පුරුෂෙක් ඉඳලා තියෙනවා. බුදුන් කියලා පුරුෂෙක් ලෝකේ ඉඳලා තියෙනවා. ඒ පුරුෂයා මේ වැඩේ ටික කරලා තියෙනවා. අබෞද්ධය බව පිළිගන්න. ඒකෙන් ඉවරලා බුදුන්සේ බව මම මේ උඹලට කියන්නේ මම අරද්දගෙන තියෙනවා. හැබැයි මම උඹලට පාර දැන් පෙන්නලා තියෙනවා. දැන් උඹලට මේ පරිශන කරන්න ඕනේ ඕනේ නම් කරලා විඳෝපන්. හැබැයි මැදමාවතක් තියෙනවා. මේ සර්පය බව දැනගෙන කලියුත් කරපන්. ඒක හරියට කියන්නේ මේ සර්පෙන්ගෙන් මුව තරහ කරගන්නෙත් නැතුව ඊයින් කීවේ මේගොල්ල මේගොල්ලන්ගෙන් අයින් වෙන්නේ. අයින් වෙනවා කියලා කියන්නේ අයින් වෙන්න පුළුවන් බව දැනගන්න එක. අයින් වෙන්නම බෑ. අයින් වෙන්න නම් ඉතින් මැරෙන්නම ඕන. දැන් මේ දැනුම ඇතුව මේ කියන්නේ අපේ මේ භාවනාවේදී බුදුහාමුදුරෝ මේ කතාව කියලා අපිට කමටහන දීලා අපිට මේ උගන්වන්න හදන්නේ මේ හතර මහා ධාතුන්ගේ සමු ගැනීමක් කියන පණිවිඩේ කාට හරි ලැබුණා එහෙම තමයි ආධ්‍යාත්මික ඥානේ පළවෙනි පන්තිය තමයි මේ අපිට උගන්වන්න හදන්නේ රූප කර්මස්ථාන කායानुපස්සනාව එහෙමනම් යාට කායानुපස්සනාව කියලා දෙන්න ලේසියි එහෙම නැතුව මේ රූප ධර්ම නැත්නම් හතර මහා භූතයන් පිළිබඳව ආඩම්බර අදහසකින් හෝ හතර මහා භූතයන් පිළිබඳව ද්වේෂ අදහසකින් හෝ භාවනාවට බැස්සනම් ඒක ඉතින් සංකීර්ණයි ඒක අවුලක් එක්ක ඔළුවක් වෙනවා එක්ක ඇඟනක් වෙනවා ඒක දඩෝ එනිසා මේ මුළු කායන පස්සනාවෙම මුල එහෙම නැත්නම් මුළු රූප කර්මස්ථානෙම තියෙන්නේ මේ රූපයන්ගේ තියෙන ආශි විෂ ගතිය දැනගෙන ඝෝර විෂ ගතිය දැනගෙන උග්‍ර විසගතිය දැනගෙන උන්ගෙන් ගැලවුම් මාර්ගයක් තියෙනවා උන්ට නොදෙන්නේ විදිය. මේක මේ කියන ඥානෙ නැත්නම් මේ කියන දර්ශනේ මේ කියන දෘෂ්ටිය නැතුව භාවනා කරන්නත් වැඩි. ඇතුව භාවනා කරන කට්ටිය අඩුයි. හරියට මේ දෘෂ්ටිය පිහිටන්නේ සෝවන් වුණාට පස්සේ. දෘෂ්ටි සුද්ධ වීමක් වෙන සුවාන් වුණාට පස්සේ. ඒ නිසා සුවාන් වෙන්න ඉස්සලා ඉන්න කට්ටියද කියන බණ සුවාන් වුණාට පස්සේ කියන බණ අතර වෙනසක් තියෙනවා. සුවාන් වුණාට පස්සේ ආ දන්නවා මේ කැමරට ජීවත් වෙනව නෙමෙයි ජීවත් වෙන්න ඕන නිසා කනවයි කියන එක දන්නවා. ඔය කැමරට ජීවත් වෙන එකත් මේ බණ කියන්න වෙනවා. ඒ මොකද හේතුව? මුළු සුත්තමේ ඥානයක් දිනු කරනවා. අපි මෙලෙක් කල් හිතුවේ මේ අතර මහ භූතයන් ලැබීම නැත්නම් මේ ආශිර්වාද සාර්ථක හතර දෙන්න ලැබීම ලොකු පිනක්. ලොකු වාසනාවක් කියලා. නමුත් ඒක පිටවෙලව ධර්මානුකූලව සකමසු බැල්මෙන් බලන බුදුහාමුදුර ආශිවිස සූත්‍රය ආශිවිසෝපම සූත්‍රය අපිට උගන්වනවායි කියන බැල්මෙන් බැලුවොත් මම උත්සාහ කරන්නම් මට තේරෙන තාලෙට අපි කොහොමද මේ හතර මහා භූතයන්ගෙන් ගැලවීමට පරියන්ක භාවනාවකදී කායනපස්සනා ක්‍රමයේ අටදී ඕන්න මම ආනාපාන කියන එක ගන්න එක ලේසියි මොකද මම ඒක ගොඩක් බණ කියලා භාවනා කළ පුරුදු නිසා ඒක නිසා අපි යම් චිත්තක්ෂණයක භාවනා කරන්න ඕනේ කියලා හිතලත් මම මෙතන අදහස් කරන්නේ මේ කායනුපස්සනාව ආනාපානෙ ඉඳගෙන කරන භාවනාව කියන්නේ. අපි පරයන්කේට ඇවිල්ලා පරයන්කයේදී මම දැන් මෙතන කියලා කයට හිත ගත්තයි කියලා කියන්නේ ලෝකයේ තියෙන අනන්ත අප්‍රමාණ රූප රාශියෙන් මුළු ලෝකෙටම අදාළ රූප අයින් කරලා කය කියන ඒ ඛණ්ඩ කියන මේ ස්කන්ධය කියන මේ පුංචි රූප ටිකට පිටපටු කරගත්තා. මේක දේශනේ. මේක ලේසි නෑ මොකද අපේ හිත මේ සවරන් කෙලකෙල ඉන්නේ පිටු කෙලකෙල ඉන්නේ පිට පැනපැන ඉන්නේ මේක මදි අපිට අපිට ඕන පිට රූප බලන්න පිට ශබ්දාන්න පිට ගඳ පිට රස පිට පහස බලන්න ඒ නිසා අපි නිතරම ගල්ලෙනක් ඇතුලේ ඉන්නකොට පිට බලන ඉන්න මිනිහෙක් වගේ තමයි ඉන්නේ කොයි වෙලාවක හරි අපිට තේරුම් අරගත්තොත් මේ බුදුහාමුදුරුවෝ මේ ආශිවිස සර්පය හතර දිනකින් වෙන වෙන ක්‍රමයක් උගන්වන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට ප්‍රයෝගයෙන් ශික්ෂණේ සීලයෙන් මේ කය කය කියන එකේ මම දැන් මෙතන කියනට හිත ගන්න පුළුවන් උනායි කියලා අර දැනගන්න පුළුවන් මේ චිත්තක්ෂණේ අර අනන්ත අප්‍රමාණ මහා පෘථුවිය. ඒ කියන රූප ධර්ම ටික ඒ කියන හතර මහා භූතයන් දාන දුන්න වෙනවා. චිත්තක්ෂණේ. ඒකේ ප්‍රමාණය පොඩ්ඩක් අපි හිතාගත්තොත් මහා පොළොව සහ අපේ කය කියන එක ඒ ප්‍රමාණ සංසන්දනය කරන්න බැරි තරම්. ඉතින් බුදුහාමර ප්‍රයෝගයක් දෙනවා ප්‍රයත්නයක් දෙනවා කියන්නේත් නෑ තමයි මේ මොකද්ද කරන්නේ කියලා. උඹට පුළුවන් නම් එක චිත්තක්ෂණයකට හරියි. මම දැන් මෙතන නැත්තම් මේ කය සීමා කරගත්තු උද්දම් පාද තල අදෝ කේස මත්තකා තචපරියන්තම් පුරං නානප්පකාර අසුචිනෝ පච්චවේක්ක කිස්තලයෙන් යට පාතලයෙන් උඩ හැම පරියන්ත කරගෙන නැත්තා වූ මේ කූටි කයට හිත දාපන්. ඒක අපි විශාල ආශිවිෂ විශාල ප්‍රදේශයකින් අනුගුණන සීමා කරන්න බැරි ප්‍රදේශයක් වුණයි කියලා. මේක කොච්චර අමාරුද කියලා බලන්න. හිත මම දැන් මෙතන කියන තැනට ගන්න කොච්චර අමාරුද මොකද අපේ හිත ඒ තරම්ම අර විශාල ශේෂ්ත්‍රයේ ගොඩක් තියෙනවනම් ගොඩක් පොහසත් කියන හැඟීමෙන් ඉන්නේ. ඒතකොට මේක නිකන් අර කායට සීමා කිරීමක් වෙනවා. ඒ නිසා අපි ඕනම ඉරියව්වක ඕනම දවස වේලාවක ඕනේ කර්මස්ථානයක් ඉස්සර කරගන්න. සමථ වේවා විපස්සනා වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා චිත්තක්ෂණයකට මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා ඒකේ තියෙන සාදර සමාදානයේ සිට වෙන්න පුළුවන්. අගය කරන්න පුළුවන් නම් ඒ මනස විශාල ආශිවිස සංඛ්‍යාවකින් මනින්න කරන්න බැරි ප්‍රමාණයකින් ඒ කරදරේ ඒ උග්‍ර විෂෙන් ඝෝර විෂෙන් ආයි වුණාවේ. දැන් හැබැයි පුංචි විසක් තියෙනවා. මේ කය කියන එක. ඒක දිහාම බලනකොට ඒ වායු කොටබ්බ ධාතුවේ අනපනින විඤ්ඤාණ හැකිලිම කරන එක නඩ පේනවා. වැඩ රාජකාරී ටික යන්නේ උඩ ටිකේ විතරයි. එතකොට ඒ කෙනාට උපදේශ මතක් වෙලා හෝ ගොඩක් වෙලාවට Tamande හිතනවා නම් ඒක වෙන්නේ නැහැ. මම දැන් උඩුකයට හිත දාලා යටිකය අමතක කරනවා කිව්වහම දැන් ආශීර්ෂයන්ගෙන් තවත් 150ක් අයිගුණා. ඊට පස්සේ කියනවා දැන් එතන හොඳට බලන්න පියවරෙන් පියවර යන්න. මහා පුළු ලෝකේ අමතක කරලා කයට හිත ගන්න. යටිකය අමතක කරලා උඩට හිත ගන්න. උඩුකය බලාගෙන ඉලා කියනවා පුළුවන් නම් දක්ෂණ පෙරකල පින් කියනවා නම් විචක්ෂණ බුද්ධිය තියෙනවා නම් මේ හුස්ම රැල්ල වදිනකොට වැඩියෙන්ම වදින ඒ ලක්ෂයට හැප්පෙන තැන හිත තියාගෙන එතන පමණක් හිත තියාපන් උඩුකයත් අමතක කරපන්. දැන් එතකොට මේ මනුස්සයා කරන්න ආශිවිෂය අතරමහා භූතයෝ එකකට එකක් එකකට එකක් වාංගු කර කර අරක නිසා මේක අතහරිනවා මේක නිසා මේක අතහරිනවා මේක නිසා මේක අතහරිනවා කියලා ආනාපාන නිමිත්තට හිතගත්තා. ආනාපාන නිමිත්ත කියලා මම කියේ වැරදිලා නෙවෙයි. ආනාපාන නිමිත්ත කියලා කියනම හැපෙතන්ට. දැන් ඊට පස්සේ අපි හිතමු දැන් මේ පුද්ගලයා මේ කඹයක් උඩ ඇවිදිනා වගේ මේ ආනාපානෙ නිමිත්තට ගත්ත එක දිගට නැත්නම් ආශ්වාස පාස ප්‍රශ්වාස පාස ආශ්වාස පාස ප්‍රශ්වාස පාස චිත්තක්ෂණය පාස පවත්නවා නම් එයාට දැන් විෂ වදින්නේ එයාට උග්‍ර විෂ වදින්නේ තේජ විෂ වදින්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධ සංස්කාර සඳහා පමණයි අනෙක් සියලු සංස්කාරයන් එයා වෙන් වෙලා වෙන් වෙච්ච බවට සතුටක් තියෙනවා ප්‍රයත්නෙන් මම ගියේ ගොඩාක් කෙලෙස් වංගු කරගත්ත මේ නිමිත්තට හේතු කරලා. එනිසා නිමිත්ත රකින්න යා පුදුම වටිනාකමකින් මොකද මේකේ හිත තියෙනවයි කියන්නේ ලෝකේ හිත නැහැ. කයේ හිත නැහැ. ආනපන තියෙනවා කියන්නේ. දැන් මේ කරගෙන යන මිනිහට නැත්තම් මේ කරන ගෑණිට කියමුකෝ හුස්ම ඇතුළට ගන්න වෙලාවේදී පිටවීම නැහැ කියන එක තේරුණොත් ආශ්වාස ප්‍රශ්වාස පළුවක් తీරගන්න. පිටවීම තියෙනවාද ඇතුල්වීම නැහැ කියලා තේරුම් ගත්තා අයියෝ. ඒකට අර ගෙඩියමුත් බලුවක් දීලා තමයි හොඳට දන්නවා. මේක ප්‍රස්වාසය මේක ආශ්වාසය නෙවෙයි. මේක ආශ්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. ඒකට මේ හතර මහා භූතයන්ගෙන් තවත් බලුවක් දීලා දැම්මා. මේ විදිහට ඒ දීලා දාන දාන වෙලාව යා තේරුම් අර ගන්නවා දැන් මේ බුල්ඩෝසරින් අයින් කරනවා, සවලින් අයින් කරනවා, බර බර දේවල් අයින් කරන අයින් කරන ශියුම් තැනට එනවා. ඊට පස්සේ දැන් මේ මේ මෙතෙන්ට යනකොට මම සාධක සූත්‍රයක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය ඉස්සරහට සතෝ අස සති සතෝ පස්ස සති ඒක ඉස්සල තමයි අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව නිසීවිති පල්ලංග පරිමුඛං සතින් උපට්ඨ පිට්ඨා ඔක්කොම කරලා දැන් හිතයි කියලා හින්දා ආස්වාද ප්‍රසාද හිත තිබ්බයි කිය. දැන් මේ මනුස්සයා මේ ආශිවිෂ පැත්තෙන් හතරමහා භූතයන්ගේ පැත්තෙන් දැනගත්තොත් දැන් තමන් මේ විශාල භූත කොටස් මහා භූත කොටස් වලින් සිවුම් කළ සිවුම් කළ සිවුම් කළ එක ආස්වාසයට ප්‍රසවාසයට අඩු කරමින් කියන ඒකාග්‍ර කරන ඒකෝදි භාවයටපත් කරනවා මේකට ඕන සමාධිය කියන්නේ ඒක සමතය කියන්නේ මොකද සමතය වෙලා තියෙන මුළු ලෝකෙම ඇල්වනා මුළු ලෝකෙම උග්‍ර විෂය ළඟ තියෙනවා මුළු ලෝකෙම ආශි විෂ තියෙනවා මුළු ඕසෙම ඝෝර විෂ තියෙනවා දැන් මේ මහා උග්‍ර විෂයක්, ඝෝර විෂයක් සමතේකටපත් කළ මේ පුංචි ආස්වාසයකට අඩු කෙරුවයි කියලා කියන අරව සංසිඳව ගත්තා. ඒව ආණ්ඩුමට්ටු කරගත්තා. ඒව ආම්බාම් කරගත්තා. ඒව මේචල් කරගත්තා. මේ මේචල් කරගත් බවට තියෙන ආඩම්බරය තමයි මේ තමන් ආස්වාද ප්‍රසාරයේ හිත පාත්තන්න පුළුවන් බාට තියෙන සතුට. ප්‍රසාදය. එයා ඒ ප්‍රසාදය ආහාර කරගන්නවා. දැන් ලෝකේ අල්ලන්න ගිය කෙනෙක් නම් මුළු කයම අල්ලන්න ගිය කෙනෙක් නම් විශාල අපයක්. විශාල පාඩුවක්, විශාල අතහැරීමක්, විශාල කඩාවැටීමක්. නමුත් මේ ආශීෂයන්ගෙන්, ඝෝර විෂයන්ගෙන්, උග්‍ර විෂයන්ගෙන් වෙන්වීම කරන කෙනා නම් එයා දන්නවා එක සැරේ මේක කපන්න බෑ. එතකොට සර්ගෝ කිපෙනවා මම එමෙයිට මේට අරක නිසා මේක දීලා දානවා මේක නිසා මේක දීලා දානවා ගෙනලා ගෙනලා ආශ්‍රව ප්‍රසවාසයට ආවා එසකට බුදුරජාණන්සේ කියනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. අර ආහපු විශාල යුද්ධ නිසා තාම හුස්ම තියෙන බොහොම ගොරෝසුකට. ඒතර දීර්ඝ හුස්ම ගන්න දීර්ඝ හුස්ම පිට කරන දීර්ඝ හුස්ම ගන්න දීර්ඝ හුස්ම පිට කරන. ඉතින් මේක පිළිබඳ සතුට නැත්නම් මේකට ප්‍රසාදය පහළ වුණොත් ඒක නයි හුස්ම ආස්වාසය ආස්වාදයක් කරගන්න. ඒ හුස්මේ හිත පවතින එක ආස්වාද කරනවා. අනේ කොච්චර අමාරු වෙන්න මම මේ හරියට තනි පීල්ල ඇවිදින්න වගේ කෝච් එක. කෝච් පීල්ල වල තනි පීල්ල ඇවිදිනවා. කඹේ ඇවිදිනවා වගේ. මම දැන් ආස්වාසේ ඉන්නේ මම දන්නවා ආස්වාසේ ඉන්න බව. මම ඉන්නේ ප්‍රස්වාසේ මම දන්න ප්‍රස්වාසේ ඉන්න බව. මම ආස්වාසේ ඉඳි ප්‍රස්වාසේ ගැන හිතන්නේ නැහැ. ප්‍රසාදේ ඉඳි ආස්වාසේ ගැන හිතන්නේ නැහැ. අනේ මට දැන් මේ මේ යන්න පුළුවන් කියලා ඒක ප්‍රසාදය තමයි සත්පුරුෂකතිය කියන්නේ. කාට හරි මේක අප්‍රසාද වුණා නම් මේ මොකද්ද උනේ මම දැන් දිනුනට පැඩිය අනිශ්චිත තැනක වේද ඉන්නේ වොඩ වැටුනොත් හෙල්ලෙනවත් වැටෙනව නේද කියලා මේකෙදී බය ඇති කරගන්නවා චකිත ඇති කරගන්නවා ටිගැස්සෙනවා හීග්ඩාඩිය දානවනම් ඒ ඉතින් කෙලස් වල තියෙන ආසාව තමයි. නමුත් මම කියන්නේ චෝදනා කරන්නේ මොකද අපි පුරුදු තියෙන්නේ පට්ටලෙට ඉඳලා. කමිය කියලා පුරුදු නෑ අපිට. හරිද? මේක ආස්වාදයේ ඉන්නකොට බැරි වෙලාවත් පස්වාද යාවේ නැත්නම් හදක්ම ඉවරයි. හරි බය හිතෙන. ප්‍රසවාස ගැන හොඳට කල්පනා කරන ඉව ආස්වාසය ගන්න බැරි වුණා. ඉවරයි. ඔය කිමිදුම් කරන කට්ටිය දන්නවා හොඳට උස්මක් අරගෙන අඩියට යනවා. අඩි 15 20 යනකොට යන්න පුළුවන්. හැබැයි දන්නවා දැන් හුස්ම ගන්න වුණොත් එහෙම ආයෙ අඩි 15ක් ඉස්සරහට එන්න එපා. එතකොට යාට බුද්ධම බයක්. කුලක පිළිබඳව හුස්ම පිළිබඳව පුදුම ආශාවක් ඇති වෙනවා. ආය උඩට එන්නේ පුදුම වේගකින්. ඊගාව ආශ්වාසය ගන්න. බැරි වුණා නම් ඉවරයි. ඒ නතර වෙදි මොකද හිර වුණා නම් කරගන්න බැරි වුණා නම් ඉවරයි. ඒ වගේ තමයි මේ ආශ්වාසයේ ප්‍රශ්නේ අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න. ප්‍රශ්වාසයේ අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න කිවිඳුම් කාර්යය වතුර ඇතුළට යනවා වගේ තේරෙනවා. යන්නේ ඒක දක්ෂකමක් තමයි. හැබැයි තට්ටු වෙලා හරි උඩට එන්න බැරි වුණොත් ඉවරයි. ආශාසි කරන හොඳට විශ්වාස කරන එක නම් ප්‍රසවාසයේ හිත යන්න බැන්න මේක ඉවරයි. ප්‍රසවාසයේ හිත පතල වෙනකොට ගන්නවා ආශාසි තියාගන්න බැන්නත් ඉවරයි. ඒ තරම්ම රටවුණු කැල්ල දෙකට කරනවා වගේ මේක භංගුරයි. නමුත් මේක මේ ආශිවිෂයන් අයින් කිරීමක් රූප ධර්මයන්ගෙන් తాවකාලිකව පරිශන මට්ටමේ සමුගැනීමක් කියන අදහසෙන් මේකට ප්‍රසාදේ පහල කරා නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ ප්‍රසාදේම හේතු වෙන්නේ හුස්ම සංසිඳෙන පටන් ගන්න. රසං වාස සන්තෝ රසං අස සාමිච්ච පජානාති රසං වාපස සන්තෝ රසං පස සාමිච්ච පජානාති. කොන්න සංසිඳීගෙන එනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ කරදර ඔළුවේ වැඩි වෙනකොට හුස්ම ලොකු වෙනවා. කරදර දුක් ගන්න කරදර අඩු වෙන්න අඩු වෙන්න උස්ම කෙටි වෙනවා. ඒ නිසා මම රූප ධර්මයෙන් කායानुපස්සනාවේ ගොරෝසු දේවල් වලින් සියුම් වෙන්න වෙන්න වෙන්න අරමුණක් සියුම් වෙනවා. හිතක් සියුම් වෙනවා. කයත් කීකරු වෙනවා. මේක හම්බයක්. මේක කොටම වෙන එකක් නෙවෙයි හිතලා කරන්නත් බෑ. වෙන බව දන්නවනම් තමයි දැනගන්න පුළුවන් මේ නයින්ගේ මේ හතර මහා ධාතුන්ගේ ප්‍රයත්නයේ ප්‍රයෝගිය ප්‍රතිපදාවෙන් එමීට සමුගන්න බලන තාම සමුගෙන්නේ නැහැ. අඩු කරගෙන යනවා. ඒක නැත්තම් නයින්ගේ විෂම රාගණය. නයින් හෙම්බත් කරගෙන යනවා. නයින් ආණ්ඩු මට්ටු කරගෙන යනවා. නයින් දැපෙන දමා ගන්න. මේ මේම ගියාට පස්සේ අපි නිකමට හිතමු. මං හිතන්නේ කල් වැඩි යකි මම කියනවා උෂ්ණ නොදැනෙන මට්ටමට ගියයි කියලා. දැන් ආශි විසයන්නේ අතරමා ධාතුවේ මොන ධාතුවක්වත් නැහැ. මල වොන්තු ආයි පුදුම බයක් එන්න වටකා. කියලා වුණා තමයි. මෙතනදී ඔන්න අපිට දැනගන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ ප්‍රයත්නය සාර්ථකයි නමුත් අපේ අවිද්‍යාව මොනම තාලකින්වත් අස්ස සිල්ලක් දෙන්නේ පුදුමාකාර බයකට එන්න පටන් ගන්නවා හුස්ම නැතුව කොහොමද ජීවත් වෙන්නේ. ඒක නිසා හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා ඊට පස්සේ ප්‍රශ්නයක් අහන්න නැත්තම් අවසරයි සම්මාන්තේම හුස්ම ගෙවුනට පස්සේ දැන් මම මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ දැන් හොදලා හොදලා කක්කයින් කෙරුවට පස්සේ තව කක්ක ටිකක් දාන්න බැරිද කියලා අහනවා මේකට. කොහෙන් හරි කෙලස් ටිකක් ගන්න බැරිද සුපර් මාකට් එකෙන් හරි ගෙනාවු ටිකක් හරි නැද්ද මේකට දාගන්න මොකද දැන් පිරිසුදු වැඩි. කුඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ. පුදුමාකාර අපහසු කරන්නපත් වෙන්නේ. දැන් මෙතෙන්ද යන්නේක අමාරුයි. මම ඒක පිළිගන්නවා. ගියාට පස්සේ මේ යන්නේ පාරේ ඉස්සරහට. මේක දැන් හරි. දැන් ඔය හතරමහා ධාතුන්ගේ අයින් වුණා නෙවෙයි කෙටි කාලයකට විරාමයක් ගත්තා. ඕක පුරුදු කරපම් පුරුදු කරලා පස්සේ ඔබට තේරෙයි. හුස්මට ජීවත් වෙන්න බෑ අපේ හිත නැතුව. ඔය හිතට ජීවත් වෙන්න පුළුවන් හුස්ම නැතුව. හුස්ම කොයි වෙලාවෙත් බලන හිත අවශ්‍යගෙන එයාට නිසි භූමිය තහවුරු කරගන්නයි. හයියෙන් හුස්ම ගන්න කියනවා. එහෙනම් මොනවාරි කරන්න කියන කරපු ගමන් ආය හුස්ම එනවා. ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රභාසර හිත නිවන් දකින හිත මොකකවත් එල්ලිලා කියන එකක් නෙවෙයි. අනාලම්බිලා. ආලම්බණය කියන්නේ ආරම්මණයට නමක්. අපි නිසා ආලම්බණයක් දීලා අරමුණක් දීලා ගෙවන් වෙන්න ඇරලා පෙන්නනවා කිසිම හුස්මක් නැතුව සතිය පවත්වන්න කිසිම හුස්මක් නැතුව සමාධිය පවත්වන්න කිසිම හුස්මක් නැතුව හිත පවත්වන්න පුළුවන් මේක තමයි ඔබට කරන්න තියෙන මේ හතර මහා ධාතුන්ගේ නැත්නම් මේ ගෝර විස උග්‍ර විස තියෙන මේ සර්පයෙන් වෙන් වෙන්න පුළුවන් සර්පයෙන් නොදැවෙන්න ඒකට කියනවා කායනුපස්සනා කියන කෙනා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති. කාය සංස්කාරයන් සංසිද්ධුමි සංසිද්ධුමි මම ආස්වාස කරනවා. කාය සංස්කාර සංසිද්ධුමි සංසිද්ධුමි මම ප්‍රසවාස කරනවා කියලා සංසිඳීමම භාවනා විදියුණක් ප්‍රතිපදාවක් රූප ධර්මයන්ගේ සමගැනීමක් ඒ නිසා මට හිතට වද්දලා දෙන්න ඕනේ මේ රූප ධර්මයන්ගෙන් සමුගත්ත උග්‍රවිෂ ගෝරවිෂ නැති හිත තමයි මගේ ඇත්ත gedara. අහු කොච්චර gederin පිට වෙලා ඉන්නවද කියනවනම් දැන් gedara එනකොට බයක් ඇති වෙනවා. කෙලෙස් එක ඉඳලා ඉඳලා සංසාරයක් ඉඳලා ජීවිතයක් ඉඳලා උදෙත් රැත් ඉඳලා දැන් කෙලෙස් නැත්තන්ට එනකොට සැකයක් ඇති වෙනවා දැන් මොකද කරන්නේ කියලා. ඒ තරම්ම අසරණ වෙච්ච තැන ගේ කියලා හිතාන ඉන්නවා ගේ රටේ නෝට අසරණ ගැටියක් දැයි. මෙන්න මේ සතර තමයි පුතඥය කියලා කියන්නේ. පහ අස්සය වතුර ළඟට ගෙනියන්න පුළුවන්. නමුත් බොන්න නැත්තම් මොන කරන්නේ? අස්ස භාෂාවෙන් කියහක බීපන් යක්ෂයෝ ඉස්සරහට වතුර නැහැ වතුර ටික බීපන් අරෝ මොන දියා බලන ඔළුව ගසයි. උට වතුර තිබා නැත්තම් බොන්නේ නැහැ. ඒකෙ මෙතෙන්ට යන්නේ එක අමාරු නෑ. මෙතෙන්ට ගෙනියන එක අමාරු නෑ. අමාරු නෑ කියන එක මම සීමිත වටිනාකමකින් සීමිත අර්ථකින් කතා කරන්නේ. සීලෙන තිබුණාට අමාරුයි තමයි. ඊනමාන ජීවිතේට අමාරුයි තමයි. මහාමාන්‍ය ජීවිතේට අමාරුයි තමයි. නමුත් සාමාන්‍ය මධ්‍යපන්ති බෙදති ලුණු මිරිස් කන මොලයක් තියෙන උකුණු ඔලුවක් තරම් මොලයක් තියෙන මිනිහෙකුට නම් මේක කරබැල කරලා බැලිය හැකියි. දෙයින් පරිශන කර කර බලනවා මේ සීඝ්‍රයෙන් හුස්ම ගන්නකොට මොළේ මොන විදිහේ තරංගද නිකුත් වෙන්නේ මැද මට්ටමේ හුස්ම ගන්නකොට මොන විදිහේ තරංගද පිටත් වෙන්නේ හොඳටම හුස්ම ගන්නකොට පස්සේ මොන විදිහේ තරංගද නිකුත් වෙන්නේ කියලා බලනකොට ඒ වේගයෙන් හුස්ම ගන්නකොට නිකුත් වෙන තරංග හැම වෙලාවෙම හිතගත දෙක පෙළෙනවා ලෙඩ කරනවා හොඳටම සංසිඳිච්ච වෙලාවේ තමයි සුවසේවාව සිද්ධ වෙන්නේ මේකට කියනවා පස්සද්ධිය කියලා. ওই බොජ්ජංග සූත්‍රයේ බොජ්ජංග හරි සමීපයෙන් දෙයක් නෙමෙයි. ලෙඩසුව කරන එකක් තියෙනවා. ඒකේ තමයි පස්සද්ධිය හම්බ වෙන තැන. පස්සච්චයිසි ගැන කතා කරන්නේ සත්‍යස්කෝටි පාක්ෂික ධර්ම වල සත්වොජ්ජංග වල විතරයි. ඒක මතක් කරත් ඇති කියලා කියන බුදුහාමර ලෙඩසුව වෙනවා කියලා. හැබැයි ලෙඩසුව වෙන්නේ මේක අදහන මිනිහට. මේ කලබලේ කැම්බැල්ලේ ඇවිස්සිල්ලේ කිසිම සාන්තියක් නැහැ හිතරගතට. මේ වෙලාවේ නැතුණත් කලින් භවනා කරපු කෙනෙක් නම් යාට කියනවා පස්සද්ධි සංගොච්ඡංගෝ කෝපස්කප්පව මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ කියලා අර භාවනා කරන කෙනා ඔබට මතකද කවදා හරිම භාවනා කරනකොට මේ ආනාපානේ නැත්තම් හතරමා භූතයන්ගේ නැත්තම් මේ ආසිවිස හතර දෙනාගේ හිත මුදාගෙන විවේක වෙච්ච වෙලාව කන්නේක දැන් සීපත් කරපන් ඔබ දැන් ඉන්නේ ලෙඩේ අසනීපේ තමයි. අන්නතර සාන්ති මොහොත සීපත් කරන්න පුළුවන් නම් ඒක මේ කියන විකාරයට මේ කියන වෙහෙසට මේ කියන දුකට මේ කියන පෙළෙන ගතියට සාන්තියක්. කොච්චරද කියලා කියනවා. කොච්චරද කියලා කියන බුදුහාමුදුරනේ දෙවිච්චා. එතෙන්දී ස්වාමීන් වහන්සේ කියනවා අනේ මට මේ බොජ්ජංග සූත්‍රය කියලා කියන්න පුළුවන්. ඒ බොජ්ජංගය කියන්නේ බුදුචාන දෙක ලෙඩ ගන්න. අපි හිතන්නේ බුදුහාමර ලෙඩ වෙන්නත් බෑ. බුදුහාමරණ කාගෙවත් උපදෙස් ඕනෙත් නෑ. බුදුහාමරණ තටමලයි වෙලා ගන්න බැරිද බොජ්ජංග සූත්‍රය කියලා හිතනවනේ නෑ. අර ගෝලයාට කියනවා මට අමාරුයි. අමාරු කියලා කියන්නේ නෑ ගෝලයා දකින්න ගිහලා අහනවා ගියාට පස්සේ කියනවා බැරිද මට බොජ්ජංගි පුතේ. මොකද මතක් වෙන්නේ එතකොට උන්වහන්සේට මතක් වෙනවා. උන්ට හොඳට විවේක වෙච්ච වෙලාවක් තියෙනවා. දැන් ඉතින් මේ ලෙඩ හතරමා භූතයන්ගේ සර්පේ කාලා. නමුත් විවේක වෙච්ච වෙලාවට හිත දානකොට හිත සුවසේවාවට යනවා. ඉතින් ඒ සුවසේවාවට යන්න නම් මේක එක්ක අත්දකලා තියෙනවා. එහෙනම් අඩු ගානේ අඩු ගානේ අසු විරු ඥානයක් තියෙනවා. අඩු ගානේ හිතලා තියෙනවා. මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පොළන ගතියෙන්, පෙළන ගතියෙන්, තවන ගතියෙන් කවදාවත් සාන්තියක් නැහැ. ඒක කරන්න දෙයක් නැහැ නේ අපි රජවවුල් වල නෙමෙයි අපි කරේ හම්බ කරන්නේ අපි යෙදෙන්න බෑ. නමුත් මේ යෙදෙන දේ අපි මේ හම්බ කරන දේ සුඛෝපභෝගයට යොදනවා. අර නයින්ට කිරිපෝනවා වෙනවා. පාරිභෝගිකත්වයේ සඳහා විතරම කරනවා. අල්ලපු ගෙදර කොරන හිඳ කරනවා න ะ. අර නයි ටික ආඩම්බරයක් කරගෙන නයින් විශ් මේ ඊතර දෙයියන්ගේ ආභරණ වගේ කරේ දාගත්ත වෙනවා. ඒ සබුදුදන්තගේ ආර්ථික විද්‍යාව හරීම සරලයි. ප්‍රයෝජනේ සලකලා කරපන්. යමක් කරනකොට ප්‍රයෝජනේ සලකලා කරපන්. මං අල්ලපු ගෙදර කෙරුවට කරන්න යන්නත් එපා. කාපිරියා මගුල් ගෙදර ගියා වගේ තියනවල කන්නත් එපා. බඩේ ප්‍රමාණයට කා. තියනවා කෑවොත් කාටක රෝග නිසා අපිට විඳවන්න වෙනවා. එහිලා හරියට වස්තු තිබුණට ඒ වස්තු පරිභෝගනේ පරිභෝජනේ දන්නවනම් දැනගන්න ඕනේ මේ පරිභෝජනේ කරන්නේ අතරමහා නාගයෙකුට ආශීෂ ගෝර විස සාපේ නාමිතයි කණ්ඩ දෙයි නොදී බැරි නිසා දෙයි. ඒකද කෑම ආඩම්බරයක් කරගන්නේ. ඇඳුම කය ආඩම්බරයක් කරගන්නේ. කරගන්නේ අර හිතේ දාපු පුරුෂයාර නෛතික පැටලවගෙන ඒකට දෙදක් කරගන්න හදනවා. ඒක ආඩම්බරයක් කරගන්න හදනකොට කියනවා හැබැයි පුතෝ ඔය එකෙක් හරි කිපුණොත් ඉවරයි. ඉතින් මේ කියන අපි හිතමු ආනාපාන පරියන්ක භාවනාව කරන කෙනෙකුට එන්නේ එන්නේ එන්නේ මොනම ක්‍රමයකට හරි කමන්නේ තමන් දන්න මොන දහං ගැටි දාලා හරි කමන්නේ ආශ්‍රවස සංසිද්ධන තැන්න ගෙනියන්න යනකොට හරියට අතුරු ආන්තරයි සැක බය අසරණ ගති ඔක්කොම කාගෙන ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ වෙනකට වඩා සියුම් සූක්ෂම සූක්ෂමතර තත්ත්වවලට යන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙයි ඒ කුරෝසු ආනාපානදලේ සූක්ෂමතර තත්ත්වයට යන්නට බුදුහාමුදුරත් එක්ක සවැත්නුවර ජේතවනාරාමයේ අවුරුදු 2600කට ඉන්න ඕන ගමන් නැහැ. මේ අපි ඉන්නේ කැනඩාවේ ප්‍රශ්නයක් නැහැ. මෙතනත් කරතයි. ඒකට මේ ගෑනුන්ට පුළුවන් පිළිමින්න බෑ පිළිමින්න පුළුවන් ගෑනුන්ට බෑ කියලා එහෙමකුත් නෑ. පැවිදි උනායි කියලා. බෞද්ධ ඥාන තිබුණා කියලා උඩ කිසිම බලපෑමක් නෑ. එහෙම තිබුණා නම් ওই පටාචාරාවට වගේ කාටවත් සෝපාකලාට එහෙම කවදාවත් මේකට යන්න හම්බෙන්නේ නෑ. පුතේන්ති කියන්නේ මේ කැලබිරි තනින් පටන් ගත්තා ඒ ගැන කලබල වෙන්න එපා. මේ අම්මා කාර්යක කය තියාගනි. ඒකමඩ පහසුයි. ඒක ඕමලා මේ බද්ද පරිංචේ ගහගෙන ඉඳගන්න යන්නේ ඒක ඕනේ කමන්නේ. උඹට කය වැඩි වෙලාවක් යන මොකද්ද ආසනෙ කරපන්. සද්ද එනවා, වේදනාව එනවා, හිතවිලි ඔක්කොම තියෙද්දි එකක්වත් නැත්නම් ලෝකේ නැහැ. ඔය එනවයි කියන කනගාටු වෙලා වෙන්නේ නැහැ. ඒකට වෙන්නේ තව හුස්ම කැළමෙන එක. ඔය ඔක්කොම ඇස්සේ හුස්ම tempat වෙන, හිත tempat වෙන, කය tempat වෙන ක්‍රමයක් තියෙනවා. නෝ මෙනෙහි කරනවද නැද්ද කියන එක පස්සේ අර සාන්ත භාවයට යන එකයි තියෙන්නේ. ගියාට පස්සේ බලන්න ඕනේ පුළුවන් තරම් මෙච්චර උගු සර්පය හතර දෙනෙක් මම දැන් කීකර කරගත්තා නම් ආයෙ ගිහිල්ලා අර සර්පය කරේ දාගන්න ඕනේ පුළුවන් තරම් මේක වැඩි කරගන්න උත්සාහ කළොත් අර తాවකාලිකව තේරෙනවා මේ සර්පය රාජ්‍ය දඬුවම නැතුව බෑ හැබැයි ගැලවුම් මාර්ගයක් තියෙනවා ශිල්පීය ක්‍රමයක් තියෙනවා අන්නේ ශිල්පීය ක්‍රමයේ බහුලීකත කිරීම නෑ අපි මෙහෙම කියමු ශිල්පීකමේ හඳුනාගන්න එක ආශේවන ප්‍රත්‍ය කියලා කියනවා ඇසුරු කරනවා මට මේ ලෝකේ ජීවත් වෙන ගමන් හුස්මෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් දැනෙන හුස්මෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කියලා දැනගත්තා ඉස්සලාම ඒක ආශීවණය කරන එක. ඇසුරු කරන එක සත්පුරුෂයෙකුට පමණයි කරන්න පුළුවන්. අනික කටේ බය වෙනවා, හීන දාඩිය දානවා, වෙවුලනවා, රැහිණෙන් කෑ ගන්නවා, ඉන්දියන් නැති වෙනවා කියලා කියනවා, පැනික් ඇටැක් එනවා. නානා ප්‍රදේවලේ. මොකද ඉඳලා තියෙන්නම කක්කත් එක්ක. කවදා හරි ආශේවනය කෙරුවට පස්සේ එයා කමඨහන සුද්ධ කරන්න ගියොත් කියන දේ ඔය දේ නැවත නැවත වීම සඳහා කොමක් කළ යුතුද? ඒ දේ කරපුවාකට කියන භාවනාව කියලා. භාවනා කරන්න බෑ ආශේවන ප්‍රතිවිරුද්ධ කෙනා. එයා මේ භාවනා කරනවා වගේ මොකද්ද කරන්නේ? භාවනා නෙවෙයි. වෙන්නේ ගැරන් නයි වෙන පුම්බනකොට ගැරන්ඩියෝ ගිහිල්ලා පරණ වලංකටු කැල්ලක් ඔලුව උසගෙන පිණි වගේ පුම්බනවා. ඌට පෙනේ නෑ ණය වගේ කරනවා වගේ. ඒ නිසා ගැරන්ටි බලංකටු ඉස්සුවාට පෙනියක් ඌට නෑ. ඒ වගේම වතුරට බහගෙන කට්ටිය පිහිනද්දි ගොඩ නැටි ගැහුවට කාටවත් පීනීම ඉගෙන ගන්න බෑ. ඒ වතුර බහින්න. ඒ නිසා අඩු ගන්න පීනන්න බැරි වුණත් ගිහිල්ලා නැහුණත් වතුරට බහපු එකම වටිනවා. කලහතරකින් කෙනෙකුට ආශිර්වාද ලැබෙනවා. ලැබුණාට පස්සේ ඒත් යාට සැක තියෙනවා. මේක ආරිද වැරදිද ඉස්සරහටද බාතරද සමතද විපස්සනා ගොඩක් ප්‍රශ්න. එයාට ශ්‍රද්ධාව හරහා එහෙම නැත්නම් වචනයේ තියෙන විශ්වසනීයත්වය හරහා කියලා දෙන්න ඕන කහරි දැන් ඔබ ක්‍රමසා විදි හොයපන්. ඔබ නැවත නැවතත් කරන්න. ඔබ භාවිත කරන්න, ඔබ දිනු කරන්න. දිනු කරත් ඊට දැන් තේරෙනවා මට වෙනකට වැඩි වේගෙන් වෙනකට වැඩි ඉරියව්වල වෙනකට වැඩි කාලයක් මේකට එන්න පුළුවන් කියලා. ඒ අනුව ඒ හදාගත්ත භාවිත කරගත්ත ක්‍රමයේ අනුව වචන කතා කිරීම අඩු කරේ නැත්නම් අර කාය තෝදෝද මඩියනවා. ඒ නිසා සම්මා වාචාවට යන්න වෙයි. සම්මා කම්මන්තයට යන්න ඕනේ. සල්ලි තියනට හම්බ කරන්න යන්නත් එපා. තියනට කන්න යන්නත් එපා. කරන රාජකාරිය යැපෙන්න විතරක්. ප්‍රයෝජනේ සලකන්න විතරක්. අර්ථය සලකලා විතරක් කරන්න ගන්නවා. අර්ථය කියලා කියන්නේ අද වේල විතරක් නෙමෙයි බුදුජානනාථය කියලා කියනවා හම්බ කරනකොටදී හතරෙන් එකක් කාපන්. දෙකෙන් එකක් තැම්පත් කරපන්. ඉතුරු එක ආයෝජනය කරපන්. මේ විදිහේ අර්ථ සාත්‍රයක් කියලා කියන්නේ. ඉතින් අන්න ඒක දන්නේ නැතුව ඒ කර්මාන්තේ දන්නේ නැතුව පුළුවන් තරම් දවස පුරා වැඩ කරන්න ගියාම කොච්චර භාවිත කරත් ඒක බහුලීකතනයක් වෙන්නේ. ඒ වගේම නිතරම කල්පනා කරන්නේ මම මේ ජීවන රටාව මගේ ජීවත් වෙන ක්‍රමේ කාට හරි හිංසකාරීද කියලා. මට දැනට හිංසාකාරීද අනුන්ට හිංසාකාරීද දැනට හිංසාකාරීද මත්තට හිංසාකාරීද කාටවත් බෑ 100 100ක් හිංසාකාරී නොවන රස්සාවක් මේ කරන්නේ මේකේ තියෙන හැම දෙයක්ම අසාධාරණයි නමුත් එකයි කරන්න පුළුවන් අසාධාරණේ අඩු කරන්න මේකට කියනවා ජීවන රටාව සකස් කිරීම එහෙම නැත්නම් ආජීවය කියන්නේ ඒක හරියට වහාම අමුකන්තුරු හොයනවා වගේ. ඒ තරමටම අසාධාරණ ජීවන රටාවක් තියෙන නමුත් කරන්න දෙයක් නැහැ. බුදු දහමසේ බැරිම දැන තමයි ගොවිතැන කිවිචින් ගොවිතැන කරන්න ගියත් දැන් කාලේ සත්තු මැරෙනවා, බෙහෙත් පාවිච්චි කරනවා, নানা ආකාර වලට. ඒ නිසා දැන දැන කරන පව් වල අඩුවීමක් හැර වෙන පිළියමක් කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ඒක අඩු කෙරුවොත් භාවිත කරපු දේ බහුලීකත කිරීම වෙනවා. ජීවන රටාව සෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අවශ්‍ය කරන ප්‍රධානම දේ මේ ආශීර්ෂයන් අඳුනගෙන ඒ ආශීර්ෂයන් තැම්පත් වෙන සමනීය වෙන පස්සම්බේරපත් කරන පස්සද්ධියටපත් කරන ක්‍රමයක් එනවනම් එන හිතා ගන්න දින පෙරපින් කරලා තියෙනවා මට ආభాෂයක් තියෙනවා මට දැන් තියෙන්නේ පුළුවන් තරම් මේක තැම්පත් කරන්නයි වැඩි වෙලා කොච්චර කියන්නේ බෑ හැකිතා කරන කරන ගියාම තමයි තේරෙන පටන් අර ගන්න වෙනතට වැඩි ඉක්මනට දෙන්න යන්න පුළුවන් වෙනතට වැඩි විවිධ ඉරියව්වල ඉන්න දෙන්න යන්න පුළුවන් විවිධ විවිධ විවිධ විවිධ කාලවල දෙන්න යන්න පුළුවන් එන්නේ එන්නේ මේ ගැඹුරු වැඩිවීමක් සිද්ධ වෙනවා ඒක කාලයට අඩංගු වෙන්නේ කියලා මේ හතර මහා භූතයන්ට අදාළව මේ සංසිඳීම නැත්නම් සංසිඳීමට අනුග්‍රහ කිරීම යෝගාචර වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න වැඩි වැඩියෙන් ක්‍රමසාවිදී උපදිනවා. ඒ විතරක් නෙමෙයි වැඩි වැඩියෙන් ක්‍රමසාවිදී යොදන්නව ගන්න අනුමතිය වෙන ගතිය කායිමත් අහන්න ඕන කමක් නැහැ. Taman දැනගන්න වැර මේ කිරුත් වැරදි මේ කිරුත් හරි දෙකම කරන්නේ. වැරද්දක් කළේ වැරද්ද ආදිනවා ඉන්නේ. හරිද කළේ හරිය ආනිසංස විදිහට. දෙකම නැතුව හරිය හරහා විතරක් මේකේ ගමනක් නැහැ. ඒක හරි වැරදිල ප්‍රශ්නයක් නෑ දෙකටම ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. ආශේවන ප්‍රත්‍ය ඇති වුණාට පස්සේ කරන හැම වැරද්දක්ම පරිශ්‍රණය. ඒ නිකන් පොඩි එකෙක් කරන ඕනම වැරද්ද වෘතලයක් විතරයි. අපි කවදා පොඩි උන් දඬුවම් කරන්න යන්නේ මේ ඉස්සල්ලාම අපිට ඇති කරන්න වෙන මේ වගේ භාවනා වැඩමුළුවක අපි උත්සාහ කරන්නේ අර ආශේවන ප්‍රත්‍ය ආරම්භය. මේ හතරමහා ධාතුන්ගෙන් තොර වෙච්ච චිත්තක්ෂණයක සතිය පවත්වන්න පුළුවන්. තොර වෙච්ච චිත්තක්ෂණය කලබල වෙන්නේ නැතුව ඉන්න ඕන. තොර වෙච්ච චිත්තක්ෂණයක හිත තියෙනවා. මැරෙලා නැති බව දන්න. ක්ලාන්ත වෙලා නැති බව දන්න. මැරෙලා නැති බව දන්න. ආනි ඒකාගී කිරීමක් සඳහායි මේ ගත කරන්නේ ඒකාගී කිරීමක් සඳහායි අපි මේ පෙළඹෙන්නේ කොහොමද සක්මන් කරන්න ඕනේ කොහොමද ජීවිතේ ගත කරන්න ඕනේ කියලා තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා ඉතින් මේ අද දවසේ පළවෙනි ධර්ම මේ මේ දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව නිසා කාලය ගත වෙච්ච නිසා මම මෙතනින් අද ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තාක්කල් මේ ඉදිරිපත් කරලා ද කරුණු සියලු දෙනාගේම ධෛර්යය පිණිස ශ්‍රද්ධාව වැඩි වීම පිණිස හේතු වෙලා හැකිතාක් ඒ සංහිඳියාවට යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි පෞගිටිකේ අලුත් පුරුද්දක් ඇති කරගත්තා මේ ධර්ම දේශනා ඉවරනාට පස්සේ පින් අනුමෝදන් කිරීමේ වැඩ කටයුත්තට අපි වෙලා ගන්නවා. අතන දවසේ වැඩවලීම අමාරු නෙවෙයි අපි යනවා මේ වෙන කම්ම භාවනාවට. නමුත් මේ වෙලාවේදී අපි පිනෙන්න පින සිල් දෙනාට පින් පැමිණීමට ඥාති ශීපත් කළ පින් පැමිණීමට සහ අපි අපේ પરමාර්ථය ඍජු කර ගැනීම සහ ශීපත් කර ගැනීම කරනවා. ඉතින් අපි හිතා ගන්න ඕනේ දවසක අපේ වැඩමුළුව කිසි බාධාවකින් කරදරයකින් තොරව සම්පූර්ණ වුණා. ඉතින් ඒක සඳහා පෙනී නොපෙනී උදව් කරපු පිරිස අච්චරයි මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් අපි අර ඒ භාවනාවක යෙදී ගත කිරීමෙන් යම් තාක් කුසලයක් රැස් කරගත්තා නම් ඒ සියලු කුසල් අපි ඒවා සංවිධානය කිරීමට අතහිරදී උරදීලායේදී කටයුතු කරපැත්තන්ට ආරාධනා කරනවා මෙතන ඉන්න කට්ටිය අම්මාකාරයක සාදු කියලා පින් අනුමෝදන් වෙනවද? මෙතන නැති ඒ පින් අධේ කරන ආඩම්බර වෙන කවුරු හරි ඉන්නවනම් අපි මේ සාදුකාර සද්දය අහලා ඒ සියලු උදව් කරපු ඇත්තෝ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් වත්. සාදු සාදු සාදු. ඒ වගේම මේ අපි එක එක්කෙනෙක් විශාල නෑ පරපුරක් නියෝජනය කරනවා. අපි ළඟ තියෙන මේ මස්, මේ ලේ, මේ ඔක්කොම අපේ නෑයෝ අපිට දීපු දේවල්. ඉතින් මේ නෑ ඔක්කොම මේ සභාවේ ඉන්නවා හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම නියෝජිතයක් වශයෙන් හිතා ගන්න ඕනේ. අපි සහලේ නෑයුන් යම් තාක් පිසක් ඉන්නවා නම් මෙවැනි උත්තර කෘත්‍යයක් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙන. ඒත් අන්න අපි මේ කරන පින දකින්න හිත් පහළ වේවා, net පහළ වේවා. ඒකල අපිත් එක්ක මේ පිළිසී ඉඳලා සාදු කියන ආසිය අපේ සාදු නාදී අහලා එයත්ෝ පින් අනුමෝදන් වෙනවා. සත්‍ය සාදා ගනිත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. සාදු සාදු සාදු. අප අපටත් මේ පින එකසේ හේතු වාසනා වීමේ බුද්ධානුත්මයන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාළ ඒ ශාන්ත සුන්දර තත්වයට යන්න අපටත් මේ කුසලයේ එකසේ හේතු වාසනා වේවා සත්පුරුෂ සංසේවණේ වේවා සත්පුරුෂ අංගෙන් දුරු වීම සිද්ධ වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඊයදාසින් අවීත්තාවතා ආදී ගාථා සජ්ජහායනා කිරීමේ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 පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සමාගමෝ හෝතු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 සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු